බුද්ධ සම්පන්න තියෙනවා. අපේ දේවාලයේදී නාම රූප දෙකවදා සලආයතන පොළොන් කියන කොටසවල විස්තරයක් කලේ. එහිදී අපි මේ තුනක් සැරට පෙන්වා දුන්නු. සලආයතන නිරෝධයක් ප්‍රායෝගික වශයෙන් අත්දකින්න අවශ්‍ය වෙන මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හය පිළිබඳව එම ආයතන හයේ ආස්වාදයක් ආදීනයක් නිස්සලනයක් සමදයක් අත්සන්නයක් කියන කරුණ පහ දැනගන්න ඕනේ කියන එක. එයින් අපි ආස්වාදය ගැනයි දේවාලයේදී කරුණ ඉදිරිපත් කළේ. විශේෂයෙන්ම ඇහෙන ඇති වෙන ආස්වාදය ඇතුළෙන් යන කිසිසුකයක් තෝමනක්යක් ඇති වෙනවා නම් ඒ සුබ බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයේ පෙන්වා දුන්නා. විශේෂ ආස්වාදයක් ඇතිවන්නේ මේ ආයතන තුළින් ඉංගති ඒ ආයතන වල හෝ ඒ ආයතන වල ධර්ම වන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ආදී අරමුණු වල ඇති නයිසර්ග ගුණයක් වශයෙන් නෙවෙයි අපගේම පදවත් වලින් එන අරමුණ හඳුනා ගන්නා සංඥාවට ඒ සංඥාවට අනුකූලව ඒක ප්‍රතිපදව ඇති වෙන මනසකාරයකට අනුව බවයි අපි තේරුම් මේ සංඥා මේ මනසකාරය ඇති කරගන්නේ අප අප විසින්ම නිසා අපට පුළුවන් වෙනවා මේ සංඥා සහ මේ මනසකාරය නිරුද්ධ කිරීම. ඒකයි සලාතන නිරෝධය ගැන විස්තර කරන විට බුදුරජාණන් වහන්සේ වදාළේ ප්‍රස්මාතිය දෙක්ඛ වේතේ ආරක්ෂණ වේත්තබ්දේ අත් පක්ඛංච නිරුද්ධති උපසංගාච විරද්ධති ඇහැ සක්කායතන නිරෝධය කියන්නේ ඇහැ නිරුද්ධ වෙනවා රූප සංඥා රූප සංඥා සම්බන්ධ මනස්කාරක් නිරුද්ධ වෙනවා අන්න ඒ පැත්තේ ඒ වගේම තමයි සෝතාසන නිරෝධය කියන්නේ සෝතයක් නිරුද්ධ වෙනවා. සත්‍ය සම්බන්ධව සංඥා සහ මානසික ආරණ්‍ය නිරුද්ධ වෙනවා. මානසික දේව ශරීරයේ මනස කියන අනිත් ආයතන වෙනස් ඒ අනුස්කාරයෙන් මේ කෙනෙක්ට සිතා ගන්න ඕනේ. මෙන්න රූප සංඥා ආදී සංඥා සීත ප්‍රතිබද්ධ වූ මානසික ආර ප්‍රබෝධයෙන් ඇතිකරගත් නිසා අපට පුළුවන් වෙනවා මේ සංඥා සමේ මානසිකාර නිරුද්ධ කිරීමට. සලාත නිරෝධයක් ගැන සායෝගික වශයෙන් අත්දැකීමක් ලැබීමට බලාපොරොත්තු වන අය විසින් ඒ රූප සංඥා ආදී සංඥාත්මනිකාර නිරුද්ධ කළ යුතු වෙනවා. ඒ සංඥාට අනුකූලව මේ සින්වත් අය භාවනා කළාන නැවත නැවත ඒවා සිත සිතා ප්‍රගුණ කළාන මේ අයට පුළුවන්කම තිබෙනවා රූප සංඥා ආදී සංඥාත් සම්බන්ධව මනසකාර නිරුද්ධ කරගන්න. ඒකේ නිරුද්ධ කරගන්නට අපෝසත් නම් කවදාම සලාසන ජෝඩයක් අත්දකින්නට බැහැ. ආයෝනික වශයෙන් මේ ධර්ම ආන්නත ඕනෙන්නේ මා උදිච්චීවා මේ උපාධියක් පාස් කරන්නට ඉගෙන ගන්නා ඉලාක්කේ මේ කියන. ධර්ම ආහන්නේ අනිත් කිසිවක් නිසා නෙවෙයි ඒ ධර්ම අහලා ඒවා ප්‍රායෝගික වශයෙන් ප්‍රගුණ කරගෙන ඒ තුලින් ලබන නිර්වාණ අප විසින් අත්දැකීමටයි මේ ධර්මය අහන්නේ. එහෙම නැත්නම් මේ ධර්මය කියන්නේ ඇති ඒකමක් නැහැ ඒක නැවතත් අපි ප්‍රකාශ කරනවා. අද කතා කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ සලායතනයන්ගේ ආදීනවය සම්බන්ධයි. දැන් ආස්වාදයේ කතා කළේ අද ආදීනවය සම්බන්ධයි. බුදුරජාණන් වහන්සේ මෙලෙස වදාළා කියනවා මොකේදම් වික්ඛවේ සක්කුත් ආදීනෝ අභිස්ස නයිදාස්සත්ත සක්කුත්නේ නින්දින්නේන සක්මාතකෝ වික්ඛවේ අච්චේ සක්කුත් ආදීනෝ සක්මාස්සත්ත සක්කුත්නේ නින්දින්නන්ති මහණෙනි මේ ඇසේ ආදීනයක් නැත්නම් මේ සත්‍යෝ ඇහැකෙන් පළතිරෙන්නේ නැහැ. ඒ ආදීනමයක් තිබෙන නිසාමයි මහණෙනි සත්‍යෝ ඇහැකෙන් පළතිරෙන්නේ. අනේ ආදීනමයක් නැත්නම් මහණෙනි කයි ආදීනමේ නොදක්නා නම් කෙනෙක් අනේ කලකිරීමක් ඇති කරගන්න දන්නේ නැහැ. ඒ කනේ ආදීනම තිබෙන නිසාමයි මහණෙනි මන කෙරෙහි මිනිස් සත්‍යෝ කලකිරීමක් දෙසින්න නාසය ආදීනව තිබෙනවා. ඒත් ආදීනව තිබෙනවා. ශරීරයේ ආදීනව තිබෙනවා. මනසේ ආදීනව තිබෙනවා. මේ ආයතන හයේ කියන මේ ආදීනව දැකීම නිසා ආදීනව ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටහි යාම නිසාම පස්යන්ට පුළුවන්කම ලැබෙනවා මේ ආයතන වල කෙරෙහි ආයතන කෙරෙහි කලකිරීලා ඇසීමට ආයතන නිරෝධයක් අත්දැකීමට මේ ආයතනයන්ගේ ආදීනවත් දැකීම දෙයින් ඉතාමත්ම උපකාරී වෙනවා. මේ ආදීනව නොදක්කම නිසා තමයි අපි මේ ඇස ආදී ආයතන මම කියලා මගේ කියලා හඳුනාගෙන සංහාවෙන් මේවට බැඳුණා. මේ කටයුතු කරන්නේ. ඒ සංහාවෙන් බැඳෙන නිසා මම මගේ අල්ලාහ් දක්කම නිසා අපට මේ සංසාරයේ දිගින් දිගට ගමන් කරමින් මේ සංසාර දුක්ඛය අනුභව කරන්නට සිදු වෙනවා. එනිසා මේ ආත්මයන්ගේ ආදීනවය අප හරහටදී අවබෝධ නොකර ගත්තොත් මේ ආත්ම හයේ නිරෝධයක් අපේ මේ ජීවිතයේදී අත්ම දැක්කොත් ඇත්තෙන්ම නැවත නැවතත් අපට ඉදදී ඉදදී මේ දුකම මේ සංසාර දුකම දැනෙන්නට සිදු වෙනවා. එම නිසා මේ ආදීනයන් අපි කවුරුත් ඉතාමත්ම හොඳින් අවබෝධ කරගෙන ඉගෙනට ඕන. ආදීනයන් දැකීම තුළින් මා හොඳේ ප්‍රකාශ කළ පරිදි මේ නිබ්බිදාවක් හලකීමක් ඇති වෙනවා. විරාගයක් නැල්මක් ඇති වෙනවා. අපිනස්සබ්යක් සැපහැරීමක් ඇති කරගන්න පුළුවන් වෙනවා. ආදීනාන පස්සනාන විදර්ශනාවල් වඩන්නට පුළුවන් වෙනවා. මෙසේ වැඩිම තුළින් අපට විදර්ශනා ඥාන පවා පහළ වෙන විශේෂයෙන්ම ආදීනවාන ඥාන, භාරතපස්සාන ඥාන, මුක්තිත පඤ්ඤා ඥාන වැනි විදර්ශනා ඥාන පවා උපදවා ගැනීමට මේ ආඥාවේ ආදීනමයන් මැනවින් වටහාගෙන තිබීම ඉතාමත්ම උපකාර වෙනවා. මොනවද ආදීනම කියන්නේ? එදා මම කියවා කියන්නේ යම් විස්තරේ චක්කෝ අනිච්ඡං දුක්ඛං විපරිණාමං අයං සක්කුලාදීනෝ එහේ මහණෙනි අනිත්‍ය නම් විපරිණාමයටපත් වෙනා නම් වෙනස් වෙන සුළු නම් ඒක දුකක් නම් ඒකයි එහි තියෙන ආදීනවය අන්න අනිත්‍ය නම් විපරිණාම නම් දුක්ඛයක් නම් ඒක කණේ තියෙන ආදීනවය නාසය, දිව, ශරීරය, මනස කියන මේ සිතු ආයතනක් අනිත්‍යයි විපරිණාමයට පත් වෙනවා, වෙනස් වෙනවා. ඒ ඒ තුන ඇතිවන්නේ දුකක් ඒවා සිදීමා දුකක්. ඒකයි ඊගේ ආයතන ඇති ආදීනය. මේක අපි මනමින් වටහා ගන්න ඕන. අනිත්‍යතාවය නිසාම තමයි බොහෝ විට දුක් අපට ඇතිවන්නේ. යද නිස්සං සං දුක්ඛං කියන පාඨය යමක් අනිත්‍ය නම් මහණෙනි දුකක් කියන පාඩය බුදු පියාණන් වහන්සේ නිතරම කරම වදාළ පාඩයක්. අනිත්‍යතාවයේ තුලින්ම දුක මතුවෙනවා. දැන් අපි උදාහරණයකට කල්පනා කරොත් කරුණේදී කරුණ ජීවිතයක් එලෙසින්ම පවතිනවා නම් නිත්‍ය වශයෙන්. අනිත්‍ය කියන්නේ නැත්නම් ඔබට දරාගන්න ඇති වෙන දරාදුර කවදාවත් හිතවන්නේ නැහැ. ඒ සරණ නිරෝගී රූපය නිරෝගී සත්‍යයෙන්ම පවතිනවා නම් නිරාජ දුක සමුදාවට උඩට ඇතිවන්නේ නැහැ. ඔය සරණ රූපයේ දෙසින්ම සදාකාලික වශයෙන් පවතිනවා නම් මරණ දුකක් උඩ අත්විඳින්න සිදුවන්නේ නැහැ. ඒ වගේම මේ රූප වල එලෙසින්ම වෙනස් නොවී පවතිනවා නම් ඒ පවස්ථාගෙන යන්නට ඕක මහන්සියක් වන්නට ඕනේ නැහැ. මහන්සි වීමේ දුකත් එතනම නතර වෙනවා. හේතුව ඒ රූප කොටෙලෙසින්ම පවතිනවා. පවතින ඒක පවස්ථාන්නට ඒක පෝෂණය කරන්නට ඒක ආරක්ෂා කරන්නට කිසිවක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිත්‍යනවා. මේ අනිත්‍ය නිසාම එය ආරක්ෂා කරන්න ඕන. නැවත නැවත කවවන්න ඕන, නැවත නැවත පොවන්නට ඕන. මේ කෑම බීම ශරීරයේ තුල දැසී කරන අනිත්‍යවත් නිසා නෙවෙයි. හැබැයි ජීවිතයේ යන රූප කලාප නැවත නැවත ඇති කර ගැනීමට අවශ්‍ය නිසා අපි ආහාර දවස්පතා දිනපතා දෙන්නට මේ ආහාර දෙන්නේ දුක්ඛය ආහාර ගැනීමේ දුක්ඛය ආහාර ගැනීමෙන් ඇති වෙන සියලුම දුක් ශරීරයේ ඉස්තර දෙයක් නම් කවදාවත් අපට කියන්නට අත්දකින්නට සිදුවන්නේ නැහැ. මේ අනිත්‍යතාවයේදී මේ ආකාරයෙන් අපට නොඑක ආකාර දුක් වේදා ගැට විඳින්නට සිදු වෙනවා. අනිත්‍යය මනසම අපිට පෝෂණය කරන්න ඕන. ඒ නිසා මම අවස්ථා ගන්නට සිදුවී තිබෙනවා. ඒ පවස්ථාන යෑමට නොඑක කටයුතු කරන්නට සිදු වෙනවා. මේ අනිත්‍යතාවයට පත් නොවනවා නම් මේ ධර්ම විශේෂිත අපට මේ දුක අත්විඳින්නට සිදුවන්නේ නැහැ. දැන් අපි තමයි මහා අනකාල යකඩයක් නැත්නම් වාහනේ හඳක් කෙනෙකුට ඉදිකටුවක් කියලා අපි ඒකට හඳ කරනවා. වාහනේ කටුවේක දැනෙන්නේ නැහැ වාහනේ හඳට ඉදිකටයි දෙකට තුනට කැදෙන්නේ. ඒක මේ යකඩ හඳට වාහනේ හඳට ඉදිකටට ඔරොත්තු දෙන්නේ ශක්තියක් තියෙනවා. දැන් අපේ රැහැකේ මේ ඉදිකට දෙන්නේ ඉදිකට දෙන්නේ ඇඟට ඉදිරියට ගෙන යනොත් ඒකත් කැදේ. මොකද මේවට ඔරොත්තු දෙන පක්ෂයක් තියෙනවා. එහෙම පක්ෂයක් නැති නිසාම මේ ශරීරයේ ඉදිරියට ඔබට සබා නැත්තේකට මඳුරේකටවත් ඔරොත්තු දෙන්නේ නැති ශරීරයක් බවට පත් වෙලා තිබෙනවා. මේවක් කැදෙන වෙලාවට කැදෙනවා, බිඳෙන වෙලාවට බිඳෙනවා. කැදෙන වෙලාවට කැදෙනවා, කුඩු වෙන වෙලාවට කුඩු වෙනවා. විනාශ වෙන ආකාරයට විනාශ වෙනවා. නිරන්තරයෙන්ම මේ අනිත්‍යතාවයට මේ ශරීර කෝඩුවත් මේ නාමස්කන්ධ හතරක් ඒ පස්සන නිසා අතීතාල දුකක් ඒකෙන් අපට අත්දකින්නට සිදුවෙනවා. මෙසේ අනිත්‍යතාවය තුළින්ම මේ ආදීනවයන් අපි දකින්නට ඕන. මේ දුක්ඛේ උපදින ආකාරය දකින්නට ඕන. අනිත්‍ය දුක්ඛ ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ අනිත්‍ය දුක්ඛ විපරිණාමයි. ඊට අමතරව අනිත්‍යතාවය නිසා අපේ තියෙන මෝඩකමට තවත් දුකක් අපැතිනවා. මෙහෙම දේශනාවක් තියෙන ඉදපිටේ අක්ෂර පුසුද්ධන සක්කුම් මඤ්ඤති සක්කුම් මඤ්ඤති සක්කුතෝ මඤ්ඤති සක්කුම් මේති මඤ්ඤති මේ මොඩ මේසු අක්ෂර අක්ෂර කියන්නේ පුසුද්ධන අය නැහැ සම්මන්යෙන් මන්‍යනා කරනවා මන්‍යනා කරනවා කියන්නේ වැරදි අවබෝධයක් ඇතුව දැඩිව ඒ ගැන හිතනවා. ඇහි තමයි මගේ ආත්මය තියෙන්නේ කියලා හිතනවා. නැත්නම් ඇහැ තමයි මගේ ආත්මය කියලා හිතනවා. නැත්නම් මගේ ආත්මය වෙනයි ඇහැ වෙනම ධර්මයක් කියලා හිතනවා. සක්කොම මේ තුමන් නැති මේ ඇහැ මම මගේ කියලා හිතනවා. මේ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා මේ සිතන මේ ආයතනවලට ඒ ආකාරයෙන්ම පවතිනද බැරි වෙන විට විපරිණාමයක පස්සන විට මොනවද සිදුවන්නේ ඒක ආත්ම වශයෙන් උදාහරණය කරලා මගේ කියලා අල්ලගෙන යමේ පිටරේ මඤ්ඤති යක්ඛං මඤ්ඤති යතෝ මඤ්ඤති ධම්මේති මඤ්ඤති සතෝ තං හෝති අඤ්ඤතා මේ මම කියලා මගේ කියලා ආත්ම වශයෙන් අරගන්නා දේවල් වල අනිත්‍යතාව වෙනස් ස්වરૂපයක් ඇතිවෙන. මොකද නාමයක් අනිත්‍ය භාවයක් ඇතිවෙන. එතකොට දෙවින්ම අපට ඇතිවන්නේ විශාල දුකක්. ඒ නිසා මම කියලා අල්ලාගෙන සිටින්නේ මගේ කියලා අල්ලාගෙන සිටින්නේ අපට ඕනෑ විදිහට පවත්වාගෙන යන්නට පුළුවන් ධර්ම කියලා වැරදි අවබෝධයක පැටලී සිටින්නේ. ඒ පැටලී සිටින නිසා මේවා අනිත්‍ය ඥානකට ඇහැ පිනීම අධ්‍යයනක කොමෙන්ට විශාල දුකක්. සමේ ගැන විචේකන වෙනකොට ඔන්න විශාල දුකක්. කෙස් වල විචේකන යනකොට ඉතින් හිතට විශාල දුකක්. මොකද මේ මම කියලා මගේ කියලා අපට ඕනෑ විදිහට පවත්වන්නට පුළුවන් කියලා කතාවන කිසිම නිසා. මේ අටක් වෙන කැඩලා ගියොත් අටක් වෙන කපන්නට සිදු වුණොත් අකුලක් වෙන කපන්නට සිදු වුණොත් ඒ මනුස්සයාට ඇති වෙන දුක්ඛය කියන්නට බෑ කොමක් නිසාද? අපේ තියෙන මෝඩකම නිසා මේවා මම කියලා මම ඒක ග්‍රහණය කරපු නිසා. මෙසේ මන්නා කියන තුලින් මමය මගේ ආත්මය වශයෙන් ග්‍රහණය කිරීම තුළින් අතිවිශාල දුකක් අප සංස්කාරයේ අත්දැක්කා. අතිවිශාල දුකක් නිඳා. ඉදිරියටත් මේ මඤ්ඤණාවන් දෙකින්ම පවත්වනවා නම් කෙනෙකුට ඒ දුක එලෙසින්ම අත්දකින්නට සිදු වෙනවා. මේ සත්‍යයෙන් මෙතනටනම් අපි මේ ඇහැ ආ එහේ තියෙන ආදීනව කනේ නාසයේ දිවේ ශරීරයේ මනසේ තියෙන ආයතන වල තියෙන ආදීනව දැකලා ඒවායේ නිස්කරණය දකින්නට ඕන. මේක පසු දේශනාව නිස්කරණය ගැන අපි කතා කරන්නේ. ඒ නිස්කරණය දැකපු කෙනාට මේ ආදීනවයන් කොච්චර තිබුණත් ඒකෙන් දුකක් ඇති කරගන්නේ නැතුව ඉන්නට පුළුවන් වෙනවා. සම්පූර්ණයෙන්ම අන්ධ වී යන කර්ම නැති වියත් ඔහුගේ සිතට ඒක දුකක් වන්නේ. එම නිසා මේ ලෝකයේ සත්‍යෝ අඤ්ඤතාපහරි වික්ඛවේ භවසත්ෝ ලෝකෝ භවේවා විනන්දති කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ වෙනස් කර ස්වરૂපයටපත් මේ ආයතන හරි බැඳුන සත්‍යෝ භවේ බැඳුන සත්‍යෝ භවේවා විනන්දති භවේමයි අභිනන්දනය කරන්නේ ආස්වාද කරන්නේ. ඉඳ හරි ගැඹුරුම දේශනාව. ඒ පාඩේ අනිත්‍යයෙන් විපරිණාමයට පත්වන්නේ ලෝකයේ ඇලෙන සත්‍යෝ ඇලෙන්නේ භවයේ තමයි ඇලෙන්නේ දුකකටමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යෝධික්ඛවේ සක්ඛං අභිනන්දති දුක්ඛාන්තෝ අභිනන්දති නමුත් එහා ආස්වාද කරනවා නම් මම කියලා මගේ කියලා ආත්ම කියලා ගන්නවා නම් ඒ තුලින් සතුටක් අත්දැකීමට බලාපොරොත්තු වෙන දුක්ඛාසෝ අභිනන්දති. ඔහු අභිනන්දනය කරන්නේ වෙන කිසිවක් නෙවෙයි දුකක්මයි. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා යෝ දුක්ඛං අභිනන්දති අපරිමිච්ඡෝතෝ දුක්ඛමාති වදාන දුකම අල්ලාගෙන දුකම ආස්වාද කරන නිසා ඔහු අපරිමිච්ඡෝ ඔහු මිදලා නැහැ මොකකින්ද සෝ දුක්ඛමාති දුකින් එයි අපි දුකම ආස්වාදේ කරගෙන දුකම අල්ලාගෙන සිටිනවා නම් දුකින් ගැලවෙන්නේ කොහොමද? නිදෙන්නේ කොහොමද? එනිසා එහෙනම් ආස්වාද කරනවා නම් මන නාසයේ දිව ශරීරයේ මනස කියන ත්‍රිසෝ ආයතන කෙනෙක් අභිනන්දනය කරනවා නම් ඒ අභිනන්දනයේ ඒ ආස්වාදය කරන්නේ අන් කිසිවකට නෙවෙයි දුකට තමයි. ඒ දුක අභිනන්දනය කිරීම නිසාම සත්‍යෝ අපරිමුක්තෝ දුක්ඛස්ස දුකින් මිදෙන්නේ නැහැ. මොකද දුක මාර්ගයෙන් දුක මාස්පාද කරනවා. දුකෙන් මිදෙන්නට නම් දුකෙන් ඇති ආස්වාදයේ අයින් කළා ආදීනේ දැකලා දුක අතහරින්නට ඕන. දුක කියන්නේ අනුසුඛයක් නෙවෙයි. සංකේතේන පංචෝපාදානස්කන්ධා දුක්ඛාක කියන කියනවා නම් භාන්නේ. මේ පංච උපාදානස්කන්ධයයි දුක්ඛය කියන්නේ. පංචෝපාදානස්කන්ධයම තමයි මේ අපි ආයතන හය කියලා කතා කරන්නේ. රූපායතනයේ ඇස කන නාසය දිව ශරීරය ඔක්කොම රූපායතන. මන ආයතන කියන එක තමයි අනිත්‍ය වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ. අපි මේ දුකම අනුලාගෙන දෙගෙන නිසා මේ දුකේ ආදීනම අපි තේරුම් ගන්න ඕන. එනේ පැවතීමම ඒකාන්ත දුකක්. අනේ පැවතීමම දුකක්. නාසයේදී ශරීරයේ මනසේ යම් ප්‍රවැත්මක් ඇතනම් යම් උපදීමක් ඇතනම් යම් පහළවීමක් ඇතනම් ඒකම ඒකාන්තයෙන්ම දුක. බුදු දානන් වහන්සේ වදාළේ දුක්ඛ නිරෝධක්ඛ උපාදෝ සිටි පාසභාවෝ දුක්ඛක්ඛේතෝ උපාදෝ රෝගානං සිටි ජරා මරණස්ස පාසභාවෝ කියන්නේ. මහණෙනි පහළවීමක් තියනවා නම් යෝතක්ක උපාදෝ පිටියේ ප්‍රයත්නක් තිබෙනවා නම් පහත් භාවයේ එහි පහළ වීමක් තිබෙනවා නම් දුක්ඛසේස උපාදෝ එය දුකේ මෙතනමක් රෝගාන සිටි රෝගාන උපදීමේ උත්සාහයක් වේ. ජරා මරණත් පහත් භාවෝ ඇහැ තියෙනවායි කියන්නේ ජරා මරණේ ඇතිවීමක්. මනස් එහෙමයි නාසයේ දිව ශරීරයේ මනසේ තියෙන සිසු ආසනක් එලෙසමයි. ඒ සිදෙන සාමාර කලින්දී පරිදි මේ ආකාර දුක්ඛයට විඳින අවස්ථා කරමින් පෝෂණය කරමින් දෙකපදේ දෙමු අපට මේ පවස්ථාන වෙනට සිදුවලා තියෙනවා. කොතෙක් අපි ආවස්ථා කළා. කොතෙක් දේශේ දෙල්ලුවත් කොයිසාන දුකට වෙනසක් මහන්සියක් දැක්කත් මේ කියපු ආයතන කිසිවක් අපට කිසිම තේහි ගුණයක් කරපන්නේ නැහැ. මේ සත්‍යය හොඳට තේරුම් ගන්න ඕන. එහේ අපට කිසිම තේහි ගුණයක් දක්වන්නේ නැහැ. අපි මන් දාස්ස මේ මොහොත දක්වාම ආරක්ෂා කරන්නට එහා පිනවන්නට, එහා පෝෂණය කරන්නට, එහි රෝග නැති කිරීමට දෙහිසේ සමාධිය දෙන්නේ මේ බුද්ධයට දෙන්න. නමුත් එහා අපට කිසිම සලබුණක් සලකන්නේ නැහැ. එහාට ඕනේ විදිහට එහා පවතින්නේ. කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආසන කිසිවිටක කිසිදාක කිසිවෙකට කිසිම කෙලෙයි ගුණයක් දක්වන්නේ. දක්වන්නට හැකියාවකුත් නැහැ. මෙසේ කෙනෙහි ගුණ නොදක්වන හේතුන් ධර්මයේ ඇතිවීමෙන් පවතින නැතිවී යන මේ අසකනාශය දිය ශරීරයේ මනස කියන ආයතනයි අපි මෙසෙක් කල යාත්‍රාණය කරගෙන දැඟලි. අත වශයෙන්ම මෙහි කෙනෙහි ගුණ නොදක්වන ස්වરૂපය අපට පැහැදිලිව පෙනෙනවා නම් අප මේ ස්වરૂප කල කියනවා. අපි කලකිරින්නේ නැතුව මේ බඳී සිටින්නේ අනුකිටුවක් නිසා නෙවෙයි මේ සතුටක් ලැබෙනවා ආස්වාදයක් ලැබෙනවා මේක හොඳ දෙයක් යහපත් දෙයක් කියලා හිතාගෙන සිටින නිසා ඇත්ත වශයෙන්ම මේවා ඒකාන්තයෙන්ම මහා විශාලාවක් එහි පහළ වීමම දුක එය පහළ වුණා කියන්නේ ඒ අනන්ත ප්‍රමාණ රෝග පහළ වීමේ ස්ථානයක් පහළ වීමයි ඇති දෙවිදි ඇති කවිදි ඇස්තිනේ නැති ඒවා ඇසේ පහළ වෙන අනන්ත ප්‍රමාණ ධාතු කුප්පිකක් රෝගයක් තුළ ජනිත වෙනවා. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවහා රෝගෝ, කාය රෝගෝ. මේ සිගිරි සූත්‍රයේ නෑ ගිරිමානන්ද සූත්‍රයේ දක්වන උදේ දාන මහන්සි. අන්නේ ඇති වෙන රෝග කොටෙක්ද නාසයේ දිවේ ශරීරයේ කොයිනම් කොයිතරම්නම් රෝග ගොඩක් ඇති වෙනවද අද මහා නිරෝගී වශයෙන් අපි කතා කළාට ඉතින් මේ වෙනකොට සමහර විට ඇඳින් නැගිටින්නට බැරි වෙන විදිහට මේවා ආස්වාද වෙන තත්යකට පත්වන්නට පුළුවන් අද අපි මේ කතා බහ කළාට විතරකට කතා කරන්නට බැරි තත්ත්වයක් දාන්නට පුළුවන් අද අපි ඇත්තට පෙනීම තිබුණාට ඒක වෙනකොට මේ පෙනීම නැත්තටම නැති වෙන තත්ත්වයක් උද්ගතවන්නට පුළුවන් අද අපේ මේ දත් තිබුණා පිට වෙනකොට මේ දත් එකක්වත් නැතුව පැගී දිලී යන්නට පුළුවන්. අපේ අත්කය මුසේ තිබුණාට හිත වෙනකොට මේවා සදී කිලී විනාශ වී යන්නට පුළුවන් සමහර විට සතා ඉවත් කරන්නට සිදුවන්නට පුළුවන්. මේකයි මේ යථා ස්වરૂපය. මේකයි මේ කියන ආදීනවය. මේ ආධිනය ඒ යථාර්ථ ලෝකයේ අපි නොදක්කම නිසා මේවට ඇලෙනවා මේවට පිටද වෙනවා අනියදී ප්‍රතිපදලි සංඛාරම සංඛාරයට ජාතින ජාතියට ගමන් කරනවා. එම නිසා මේ ආදීනවය මනමින් අවබෝධ කරගන්න ඕන. එබැවින් සිදුවීම ඒකාන්ත වශයෙන්ම මහා විහිදාලාවක පැවැත්ම. බුදුරජාණන් වහන්සේ මෙලෙස දේශනා කොට වදාගෙන තිබෙනවා සම්මන් විත්තේ ආදිත්තා. මහණෙනි ඔක්කොම දින අරගෙන. දැන් ඒක හිතින් බලන්න මලක් බවා ගන්න. ඒ දින අරගෙන තියෙන ස්වරූපේ සීත වික්‍රේ සම්මා මොනවද මේ ගුණය වෙන තියෙන්නේ? සත්තම් වික්‍රේ ආදිත්තං රූපා ආදිත්තා සක්ක විඥානං ආදිත්තං සක්ක සංකප්පෝ ආදිත්තෝ යම් කිදං සක්ක සංකප්පපත්‍ය උපජ්ජති වේදී සක්කමා දුක්ඛමා අදුක්ඛම සකමා සංකේ ආදිත්තං මහණෙනි එහේ ගුණය අරගෙන තියෙන්නේ. එහාට තියෙන රූප ගුණය අරගෙන තියෙන්නේ. එහේ රූප ඉදීම නිසා පහළ වෙන චක්කු විඥානයේ පහළ වෙන සිත විනිගෙන දැවෙන දෙයක්. ඒ තිබෙනාගේ එක්කම නම් චක්කු සම්පස්සේ ඒකම මහා බුද්ධාලාවක්. මහාන නියතමින් යම් කිසි වේදනාවක් තියෙනවා නම් සුඛයක් හරි දුක්ඛයක් හරි නැදහස් හරි වේදනාවක් ඒ සියලුම වේදනාවක් සහ ඊට ප්‍රතිබද්ධව අනිත් සියලුම සිතුවිලි ඔක්කොම නිදන කියන දේවල්. දැන් ඒ සුඛ වේදනාවක් තිබෙනවා කියලා ඒක ආස්වාදයක් කියලා කියපු බුදු පියාණන් වහන්සේම තමයි මෙතන මේ සුඛ වේදනාව හිඳගෙන තියෙනවා කියලා වදාරන්නේ. තම මෙලෙසින් ගිනි අරගෙන තම කැමෙන පද්ද ගිනිගෙන එහි සමේ පහළ වෙන සුඛ ගිනිගෙන ඒ තුනම තියෙන හෝත සංකල්පය ඊටානුකූලව ඇති වෙන සුඛ දුක්ඛ උපේක්ෂා කියන වේදනා සාපේක්ෂ සියලුම සිටි විදිහට ආදිත්‍ය පරිවාර සූත්‍රයෙන් පිළිබඳව මහන්සිය මෙලෙස වදාළි. පස්වල මහණන්ද මේ සූත්‍රය දේශනා කරන ඒ පස්වල මහණන් පස් දිනාන පහත් පලෙන් අමා මා නිවන දැනසනවා. අද මේ සූත්‍රයේ එකවරක් නෙවෙයි දෙවරක් නෙවෙයි සිය දහස්වරක් කියවත් රහත් ඵලයේ තියා සමහර කෙනෙකුට සෝවාන් මාර්ග ඵලයේ වස්තාස්වාස් කර ගන්නට බැරිලා. මොකද අපි මේවා සංඥාවලින් සමනක් අවබෝධ කර ගැනීමට උත්සාහ කරනවා අදෘෂ්ට සැකෙන මේ ඇස දිනගෙන ඇති ආකාරය අවබෝධ කර ගන්නට උත්සාහ කරන්නේ නැහැ ඒ වගේම අනිත් ආයතන බුදුරජාණන් වහන්සේ වදාළා ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ සිතු ආයතන ඔක්කොම ඒ ආයතන වල ධර්ම වන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන සියලුම අරමුණු ඒ ආයතනවලින් පහළ වෙන සියලුම විඥානවල චක්ක විඥාන, සෝත විඥාන අනිකවම අහේ මනෝ විඥාන කියන විඥානවල ඔක්කොම සංප්‍රත්‍යවල ඒ වගේම ඒ තුළින් ඇති වෙන වේදනාවල් සහිත සිත සියලුම සිතෙවි සියල්ලම ගිනි අරගෙන මොනවෙන්ද මේ ගිනි අරගෙන තියෙන්නේ කියලා අදිත්තක් ආදිත්තං කාදග්නා දෝෂක් විනා මෝහක් විනා ආදිත්තං ජාතිආය පරාය මරණේන දුකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි පායාතේහි මේ ගුණගෙන තියෙන්නේ කොහොමද? පාද ගුණයෙන් ගුණගෙන දැවෙනවා අත්‍යක. දෝෂ ගුණයෙන් ගුණගෙන දැවෙනවා. මෝහ ගුණයෙන් ගුණ ජාලාවට බවට පත් වෙනවා. ජාතියෙන් ජරාවෙන් මරණයෙන් ශෝකයෙන් පරිදෙමින් දුක්යෙන් දුර්නක්යෙන් උපායාසයෙන් ජීවිතය දෙවෙනවා මේ අයිත මේවා ටිකක් අපේතර අහිත කරවන්නට පුළුවන් කාම ලෝකයේ දැසගෙන කාමයන් ආස්වාදයේ කරමින් ඒවා මුසස්සයි කියා සිටින අයට මේවා තරම් නිහිරි ධර්ම නොවන්නට පුළුවන් අමිහිරුණක් පස්සේ එකයි ඇහැට රූපයක් දෙනවා ඒකෙන් වාගේ ඇතිවිලා ඇතිවෙන දින්නෙන් ඇති කරගෙන දවුණු දවුණු ආකාරය මේ පින්වත් අයද පසුගිය ජීවිතයේ දෙස ආකර්ෂණය වී බැලීමක් කළ සිතා ගන්නට පුළුවන් සමාන සමන්තන. සමහර විට ඒ දින්නෙන් ඇලෙන වාගේ මතුවලා ඒ තුලින් ඇතිවෙන දින්න ඉවසන්නට බැහැ. වතුරිත බොනවා කලකෝලාහල කරනවා එනකොට ගන්නවා සමහර විට දිමාපිය සහෝදර සහෝදරයන් පවා මරා ගන්නවා ඒ තරම් මහා විශාල දිනක් පුරන ඇතිනේ ඇතිනේ ඇහි රාගය තුලින් ඇතිවන්නේ අර ඉස්සර මම විචාරයට සුන්දර කියනවා මේ ඇහැගෙන කියන ඔබේ දැස ඔබේ දැසට දිවන් දිවිකින් දැවෙන මාහදක ඒ සින්දේදී මොකද ඇහැ ඒ තරම් මේ අර සුභාසීන මහරහත් මහින් මහසේගේ ඇහැගෙන දැක්කේ එයා ඉතාම ලක්ෂණයි. ඒ ලක්ෂණ තියෙන ඇහැ දැකීම තුළින් මොහුගේ හදවත දිලිගෙන බැරෙන ඒකයි මේ සින්දේ කියන්නේ නිවන් ගිනිගෙන බැවෙන මාහද හදවත ගිනිගෙන බැවෙනවා මේක නිවා දාන්නේ කියලා. ඇත්ත වශයෙන්ම ඇහැ ගිනිගත්තේ යම්සේද කනත් විසින් ගිනිගෙන ශබ්ද ඇසීම තුළින් සමහර මේ ගිනිගෙන දැවෙන දෙවියන්ට හසු වුණාට පසුව අහසින් යන මහා උච්චිමත් අය නිවන පරදලාවල් බවට පත් වෙලා පොළොවට කඩාගෙන හැරෙනවා සමහර විට ඉතා සුළු කටහඬක් වහලා. ගිනිගෙන තේනවා. මාතේ ජීව ශරීරයේ මනසනේ ඔක්කොම ගිනිගෙන දැවෙනවා. ජීවිතයේ ගිනිගෙන දැවෙන ආකාරය මේ අයට අමුතෙන් පෙන්වා දෙන්නට අවශ්‍ය නැහැ. මහා කඩ කෝපයෙන් දිවිසෙනකොට ඇත්ත වශයෙන්ම ඇත්තලින් ජීවි පිට වෙනවා. ඒ ඇත්තලින් ජීවි පිට වෙන එක මේ දැකලාටි ඒක කොයිතරම්නම් හද බල දුකක්ද කායික වශයෙන් හා මානසික වශයෙන් ඒ දුකින දැවෙන තරහකින් පුද්ගලයා. ඕකට දුකක් වුණාට ඒක දුකක් කියලා පේන්නේ. මොනෝගයෙන් බැසී යන නිසා. අවිද්‍යාවෙන් බැසී යන නිසා ඔහු ඒක තම තවත් තව තවත් දියුණු කරමින් දියුණු කරමින් මඟට පාගතෙන ධර්මයක් ඇයි සිටිනේ අවතවත් දුකමයි ආස්වාද කරන්නේ දුකමයි සාක්ෂණය කරන්නේ මේ ජීවිතේ දැනෙන අස්වැඩ අතුනාට පසුව අන්න ඇත්තේ මේක දකිනාගේ දකිනාට විශාල දුකක් තමයි ඇතිවන්නේ සිංහාමතු මොහොනේ යහපත් සිතකින් සිනහසෙන ඇසකින් දකින මොහොනක් වගේ නෙවෙයි තරහාගේ ඇසත්පති මොහොනකින් මත දකිනකොට අපට ඇතිවන සිත මේ බැඳීමට බඳුන් වෙනවා ලෝකයේ තියෙන අනිකුත් අරමුණු පවා. සමහරට සබ්දයක් කනට ලැබුණාට පස්සේ සබ්දයෙන් අපි මේ මේ මොනවා ධාරක් වෙන දෝෂක් වෙන දෝෂයෙන් දෙවෙනවා. අපිට යම් වචනයක් ප්‍රකාශ කළාට පසු යම් පිළිගැනීමක් මේ වචනේ මට කළා මට සිදුණා මට ඇනෙන් කලයක් කළා මට දෝෂාරෝපණයක් කළා කියන වැරදි අවබෝධය නිසා කොයිතරම්නම් දුරට දේශයෙන් ගුණගෙන දැවෙනද කියලා මේ ආයත පසුගිය ජීවිතයේ දෙස ආපසු හැරී බලා සිතා ගන්නට පුළුවන්. කෙනෙක් ප්‍රසංසා කළා කියන්නේ කෙනෙක් නිඳා කළා කියන්නේ සම්පූර්ණයක් නෙවෙයි පද්දනාශයක් ඇති නැති යාම පමණයි. ඒක කණේ යතුනාට පස්සෙ දැනීම මාත්‍රයක් ඇති නැති යනවා එකමනයි. හොඳ සබ්දයක් ඒ විදිහට පරිලක් වශයෙන්ට පසුව අපි ඒක අපට සිදු වුණා කියලා වැරදියට හිතන නිසා තමයි මේ දෝෂාග්නිය මේ දෝෂයන්ට ගින්දර අපේ හදවත තුළින් ඉලන්නේ. මෝහ ගින්නේ මෝහයන්ට ගින්දර අර භෝගේ ද්වේෂයන් ගින්දර දෙකම සමග මිශ්‍ර වෙලා එකට කැවිලා කැලතිලා මිශ්‍ර වෙලා පවතිනවා. නාසයේ දිවට ශරීරයේ මනසට මේ ආකාරයෙන් සිතා ගන්නට ඕනේ. ඒ රාග ගින්නෙන්, දෝෂ ගින්නෙන්, නැත්නම් ඊර්ෂ්‍යා ගින්නෙන් කිච්චනකට මොනවද සිදුවන්නේ? මේ අයිති හිතා ගන්න පුළුවන් කොයිතරම් නම් ඊර්ෂ්‍යා ගින්නෙන් අපි දැවුනද කියලා. Tamanta කිසි ප්‍රයෝජනයකුත් නෑ, අන්නයට කිසි ප්‍රයෝජනයකුත් නෑ. ඊර්ෂ්‍යාවෙන් දෙවෙනා, අදවත් දෙවෙනා. හොඳ රූපයක් දැක්කොත් සමහර විට කර්ම සංස්කාරයක් දැක්කොත් කනිෂ්ඨ කර්ම සංස්කාරයේ රූපේ දකින්නකොට බඩට දෙවිස්සාවක් ජනිත වෙනවා. මේ ඊර්ෂ්‍යාවෙන් ජනිත වෙලා සිටින පුද්ගලයෝ අද මේ භූමියේ ඉන්න අප දන්නවා. ඊර්ෂ්‍යා දුරු හදවත් තුළ තියෙනවා. ඇත්ත වශයෙන්ම දෙවි දෙවියන් දෙවි දෙවියන් පිච්චෙනවා ඒ පිච්චෙන එක තමාම සමාද කරගන්නා අයහපතක් බව ඒ අය දන්නේ නැහැ. මේ විදිහට මේ ඊර්ෂ්‍ය ආදී, ලෝභ ආදී, දීස ආදී ගිනියෝගෙන් අපේ ඇස් කන් නාස ආදී ශරීරයේ මනස කියන ආයතන ගිනිගෙන තිබෙනවා. මෙසේ ගිනිගත් රාගය නිසා ද්වේෂය නිසා අපි කරන්නේ ආයත ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා ඒ කායික මානසික මානසික ක්‍රියා වලින් මොනවද දෙන්නේ ජාතිය විදිහට ලබා දෙනවා ආදිත්තන් ජාතිය සාධිකින් දෙනවා දමන්නට යවන්නේ මොකද ප්‍රතිවිරුද්ධ කළ නෙවෙයි නිරන්තරයෙන් මහා දීගාලාවල් වල උදේ සිට සෑ වෙනකන් එක මොහොතක්වත් නැතුව දෙවි දෙවි පිච්චෙන්නට සිදුවන අමීත්‍යාදී නිරයන් වලයි අපේ ජාතිය සිදුවන්නේ මෙවැනි ඊර්ෂ්‍යාවලින් මෙවැනි ලෝකවලින් මේ නිදීකවලින් කටයුතු කර බුද්ධයන් ඉතින් මේ අපාය වෙන දේවල් වලට වැටිලා නිරන්තරයෙන් කල්ප ගණන් බුද්ධාන්තර ගණන් අවුරුදු ලක්ෂ කෝටි කියලා කෝටි ගණන් අනන්ත ප්‍රමාණ දුක්ඛයට විඳින්නට සිදුවනවා. එහි රූපයේ ගෙදුලා ඒ සංසාරයේ හෝ දේශේ ජනිතවල ඒ තුලින් ඇතිවන සංස්කාර නිසා කනේ අත්දැකීලා ඒ තුලින් ඇතිවන ලෝක දෝෂ ආදී අපතල සංස්කාර නිසා නාසයේ දිය ශරීරයේ මනස කියන මේ ආයතනයන් කාර්මණ ගැදීම තුලින් ඇතිවන ලෝක දෝෂ තුලින් ජනිත කරවා ගන්න ලබන අපතල සංස්කාර ස්කන්ධය නිසා අනන්ත අප්‍රමාණ කාලයක් තිස්සේ මෙලෙස අභිෂ්‍යාදී ගිනිවල අපි ජාතිගින්නෙන් දැවුණා. ඉපදෙන දවසේ සිට සුත වෙන දවස දක්වාම මහා ගිනිවලින් කරවි කරවි දුක්ඛින්දා. හේත නෝකලට වැටුණා සමහර විට ගිනිගෙන දැවෙන හැඟවල් සමහර විට ගිනි කබන් පිටමත කෑමට බීමට වතුර පිපාසාවට කිසිවක් නැතුව අනන්ත ප්‍රමාණ දුක්ඛයට විඳිනවා අනන්ත ප්‍රමාණ දුක්ඛක විඳා මේ ඇස කනනාසේ දිය ශරීරයේ මනස යන ආයතන වල ක්‍රියාකාරීත්වය අධ්‍යයනය අවබෝධම කරගත දෙයි. ඉතින් ලෝකයට වැඩිලා අප්‍රමාණ අප්‍රමාණ දුක්ඛින්ද මේ මනුස්ස ලෝකෙ කොහොමනම් අනන්ත ප්‍රමාණ දුක්ඛයට අපි අධ්‍යක්ෂද ඉදිරියට කොටෙක් නම් දුක්ඛයට අත්දකින්නට සිදුවෙනවා. ඉදිරියට එන්නේ යම් සැපදෙන දේවල් නෙවෙයි. අපි මේ ජීවත් වන්නේ ජරා දුක ලබා ගැනීමට. එන්ටෙන්ෂන ජරාවෙන් ජරාවට පත් වෙනා විනා තරුණ රූපයන් නැවත තරුණ භාවයට පත්වන්නේ නැහැ. එන්ටෙන්ෂන නැතිගේ රූපේ මහලිය කරා පියවර ඔසවනවා විනා නැතිගේ තරුණ මේ පැත්තට ගමන් සම්පත් තරුණිය කරා ආපස්සට ගමන් කරන්නේ නැහැ. අපි මේ ජීවත් වන්නේ ව්‍යාධි දුක ලබා ගැනීමට අනන්ත අප්‍රමාණ දුක්ඛයක ලබා දෙන ව්‍යාධි දුක ලබා ගැනීමට ජරා දුක ලබා ගැනීමට අනන්ත අප්‍රමාණ දුක්ඛයක නිදීමට සිදුවන මරණ දුක්ඛය ලබා ගැනීමට මේ ජීවත් වන මේ ආයතන හය පවත්න්නේ දුක් නොවේ සඳහා ජාති දුක් ලබා දෙන්නට ජරා දුක ලබා දෙන්නට, ව්‍යාධි දුක ලබා දෙන්නට, මරණ දුක් ලබා දෙන්නටයි මේවා අපි කව කව පෝපවා පෝෂණය කරමින් ආරක්ෂා කරමින් පවත්වාගෙන යනවා. ඊට අමතරව මොලක්කාකාර ශෝක මනසට ලැබෙන මොලක්කාකාර ශෝක පරිදේයයන් අන්නේ පපුව පපුවේ අල්ල දසා ගැනීම මහා ලෙස මහා හයිකින් කෑ ගැටෙන කෑ ගැටෙනවා කායික දුක්, මානසික දුක්, මොහේකාකාර උපායාස දුක් ලබා දීමටයි අටමින් ආයතන පෝෂණය කරන්නේ. එහෙතුලින් අතීත සංස්කාරයේ මේ විදිහට අනන්ත ප්‍රමාණ දුක් දෙයක් ලබා දුන්නා. නාසය තුළින්, දිවය තුළින්, ඒ වගේම කන තුළින්, ශරීරය තුළින්, මනස තුළින් එවැනිම දුක් ජාලාවකට අපව ඒ ආයතන හැදෙනවා. මේවා අපි සුඛයි සුබයි හොඳයි මමයි මගේ කියලා අල්ලාගෙන මේවාම ආස්වාද කර කර අභිනන්දනය කර කර මෙතෙක් කල පසවෙනි සැරේට ගමන් කළා. දැන්වත් වටිනා දැන්වත් යුතුයි. මේ ආදීනවේ ආදීනවේ වශයෙන් දකින්නට මේවා කියන පිළිහිපන නොදක්කම පිළිහිපන නොදක්කම ආකාරයෙන්ම අවබෝධ කිරීමට ඒවායේ තියෙන අනිත්‍ය භාවය අනිත්‍ය ලෙසින්ම සත්‍යයක් ලෙස අත්දැකීමට ඉතින් අනිත්‍ය බව අත්දකිනවා නම් ඒක මහා දුක්ඛාලාව බව අත්දකිනවා නම් මේ දුක්ඛාලාව පැවැත්වීම තුළින් ඇතිවෙන්නේ අනන්ත ප්‍රමාණ සංස්කාර මහා දුක්ඛ ස්කන්ධය කියලා අපට පැහැදිලිවම සත්‍යයක් ලෙසම අවබෝධ වෙනවා නම් අපි මේවා ආස්වාද කරනවාද අපි මේවා අභිනන්දනය කරනවාද අපි මේවාට ඇලෙනවාද දැන් අපි හිතමු උදාහරණයකට දිව්‍ය ලෝකයෙන් දෙවගණන් කැවිලා මෙතන සිටගත්තා. අපි හිතමු ක්‍රියාකාන්තේ ක්‍රියාකාන්තේ කියන දිව්‍යෝතිය ලෝකේ නිකාම් ලක්ෂණ දෙවියෝ කියලා මේ කල්පනා කරන කවුද? ඒ දෙවියෝ මෙතන හිටගත්තාට පස්සෙ අපගේ සිත් තුළ කාගෙන් දිවිකෙන දෙවියන් දෙවිලක් තියෙනවා නම් කාග ගුණයෙන් දෙනවා නම් කාග පරිලාහයෙන් පරිලාහයටපත් වෙනවා නම් කාග සංසාරයෙන් සංසාරයටපත් වෙනවා නම් ඒ රූපේ දැකදකා ඉතින් සිතේ දිවිදින දෙව්දෙවි ඒක මතක් වීම නිසා මරණ මොහොතේ අලීති ගින්නට ඇදවටි අවුරුදු ලක්ෂ කෝටි ගණන් දුකක් විඳින්නට සිදු වෙනවා නම් හේත ලෝකවල තිරිසන් ලෝකවල සංසාර දුක්ඛේ ජීවෙන්නට අපට සිදු වෙනවා නම් ඒ රූපය යහපත් එකක්ද ඉස්ස මනවාසතිය එකක්ද වශයෙන් අපි සැලකිය යුත්තේද? එහෙම නැත්නම් අපේ යහපත උදා කරගන්නට ලබා දීපු රූපයක්ද? එහෙම නැත්නම් අපේ අයහපත උදා කර දෙන දෙයක්ද? අපි ප්‍රියකල යුතු දෙයක්ද? අපි ලං විය යුතු දෙයක්ද? එහෙම නැත්නම් අපි එකෙන් ඈත් විය යුතු දෙයක්ද? අපි ආස්වාද කළ යුතු දෙයක්ද? නැත්නම් ඒක දිය දිය යුතු දෙයක්ද? මේ හරි අවබෝධයේ ඇති වෙනකොට අපි මේවා දිය දිය යුතු ධර්ම වශයෙන් දකින්නට ඕන. මා මේ කාලේ සුභාක් කරන කාලේ. තරුණ කාන්තාවන් දකින්නකොට හිතේ කොහොමද දැනන්නේ? යම ලෝකෙන් ආපු යම දූතිකාවන් අපිව යම ලෝකයට ඇදගෙන යන්නට. ඇත්තටම මම එක දවසක් දෙකක් නෙවෙයි අවුරුදු ගානක් තිස්සේ දකින දකින කාන්තා තරුණ රූපයන් ගැන බැලුවේ එහෙම. පිළිනේ එහෙම. අපිව යම ලෝකයට ඇදගෙන යාමට යම ලෝකෙන් වරපු යම දූතිකාවන් දැන් නම් එහෙම කරන්නේ දැන් සතකාරයේ සතකාරයේ විසුණුවක් දකිනවා. අපට තේනවා මේ සත්‍ය මේ රූප මේ ගන්ධ මේ රස මේ පොට්ටබ්බ කියන ධර්මය අපි සංස්කාරයේ දුකට ජීවන දේවල්ය. සසරේ ගැට ගන්න දේවල්ය. ජීවනයේ ඈත් කරන දේවල්ය. සංයෝජන වලින් බැඳකපන දේවල්ය. ආස්වාද නැතනක දේවල්ය කියලා එතන යකාව බෝධනාවක් තියෙනවා. අපි මේවා දන්නේ නැතිකම නිසා ආදීනයන් නොදැක්කම නිසා මේ ඇසට මේ කනට නාසයට දිවට ශරීරයට මනසට ඇලුනා හැවටුණා. ඒකාටකින් ඇලුනා සවාටකින් ඇලුනා. ඇලීම වැඩි වෙනකොට වැඩි වෙනකොට දුකක් තව තවත් වැඩි කරගත්තා. හරියට රත් එක්ක යකඩයක් ධනසන් අල්ලපුවම යනසන් දෙයි. ටිකක් අයින් වෙනකොට ඒක වැඩි වෙනවා. ඒක හදින් නැද්ද තවත් දෙනවා. වදාගත්තොත් ඒ මිනිහා කාරවන බදාගෙන ජලවෙන්නේ ඒක අතහරින්න නැතුව ඉපොත් ඔහුට මරණ දුක තමයි ලැබෙන්නේ. ඒ වගේම මේ අසතන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන අධ්‍යාත්මික ආසන ඒ වගේම ඒ ආසන වලට ගෝචර වන අරමුණු වන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ගම්යන බාහිර ආයතන අපි අල්ලන්න අල්ලන්න සතර දුකෙන් ගැලෙනවා ගැලෙනවා මේවාගේ ඇල්දීම උපාදානයේ වැඩි වෙනකොට වැඩි වෙනකොට අපි තව තවත් නිවනින් ඈත් වෙනවා. එම නිසා මේවා ආදීනවේ ආදීන වශයෙන්ම දකින්න ඕන. මේක ඇහැක් නෙවෙයි මේක ජීවි කුලියක් කියලා දකින්න ඕන. පාවදීන් පුත්තකුවක්. ජීවිත දින්නේ ජීවිතල කලකල එකක්. ඒ වගේම ඉනිස්සා කියන්නේ අපි සත්කල එකක්. ජාති කියනක එකදමක එකක්. ජරා ව්‍යාධි මරණ දීති වලට අපි බහල වූ එකක් සංසාරේ ගැටගැටි වූ එකක් ඊවලින් ඈත්ල එකක් අපි මුලා කර එකක් මේවා මේ ආකාරයෙන් වැටෙනවා ඇත්ත වශයෙන්ම මේ ඇහැට ඇලිමක් දැකවන්නේ නැත්නම් කලකිරීමක් දැකවන්නේ. එහි තියෙන මේ නිරෝධයේ දැකීමකට මේක හරිම අවශ්‍ය වෙනවා. මොකද මේවා අල්ලාගෙන සිටිනකොට අපට අතහරින්නට බෑ. එහෙමද බැඳී සිටින සාකල් ලහා කරන්නට බෑ. අනක බැඳී සිටින සාකල් සනහට වෙන්නට බෑ. සෙසු ආයතන වලට බැඳී සිටින සාකල් ඊ ආයතන අපට අතහරින්නට බෑ. මේ අපි කතා කරන්නේ සලාතන නිරෝධයක් ප්‍රායෝගික වශයෙන් මේ ජීවිතේම අත්දකින්නට ඒ අත්දකින්නට නම් මේ ආදීනේ දැකලා මේ ඇතිවෙන යථාර්ථ රූපය අවබෝධ කරගන්න මේවා අත්හල යුතු ධර්මයේ කියන එක ප්‍රත්‍යක්ෂයෙන් වැටහිලා අපිට අත්හැරීමේ ශක්තියක් සංකාණය තුළ නිරායාසයෙන්ම මතුවන්නට ඕන. එහෙම නැතුව මේ ගන්නේ මට එක හාමුදුරුවෝ මේ ඉතිරියට මේ ඉන්න කෙනෙක් කියවා මේ අය මේ හාමුදුරුවෝ මේ අයට කියලා ධර්මයේ දේශනා කරයි අනේ හොඳයි අනේ හොඳයි කියලා ප්‍රාර්ථනා පස්සතන්නාගේ මේ අය කියන්නේ එච්චරයි. ඇත්ත වශයෙන්ම මේ කියන ධර්ම වලින් ප්‍රයෝජනයක් ගන්නේ නැත්නම් ඒ හාමුදුරුවෝ කියපු කතාව ඒකාන්තම සත්‍යයක්. එතකොට එහෙමනම් මේ කියන ධර්ම වලින් ප්‍රයෝජනයක් ගැනීමට නම් ඒවා නැවත නැවත සිතලා මේ අප කියුවද නෙවෙයි ඇත්ත දෙයක් නම් නැහැ ඒකාන්තයෙන්ම දිනුගත් ගුලියක් නේද දිනුගුලියක් නේද. කොළ දිනුකම නේද නාසයේ දිව ශරීරයේ මනස දින්ගෙන නේද මේවට හමුවන අරමුණු දින්ගෙන නේද ඒ තුලින් ගන්තුක දේශනාවක් සංඥාවක් සංස්කාරයක් බලනවා නම් මේ සියලුම මානසික ධර්මයන් චෛතසික ධර්ම මාන ධර්ම සියල්ලම දින්ගෙන නේද අපට තියෙන්න තෝරන ඇහැ තියෙන්නේ කුමක් සඳහාද අපිව සතර අපායට ඇද ගැනීමට තිබෙන කොක්කක් වශයෙන් හරියට මානෝ අල්ලන්නට දාපු හැමක් හැම හැම දාන ඉස්සෙල්ල ඔක්කොම මම කක්කල් ගත්තා දානවා. අන්න ඒ වගේ අපිව මාන පායාසී බන්ධෝක දේවල්. මාන පායාසී කියන්නේ මායාවේ අර නිදි. නිදි කොටු. අපිට මේ පිටකොත හයක් දාලා හය දැක්කේ. ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි මනසයි. මහල් වල්ලන් මොකක් හරි ගැට ගන්නවා වගේ ඒවට ගැට ගන්නට තරම් සම්බන්ධ කරලා තියෙනවා. ඇහැට රූපයි, කනට ශබ්දයි, නාසයට සැලසුමයි, දිවට රසයි, ශරීරයට ස්පර්ශයි, මනසට ධර්මයි. මේ මාන පායාසී මාන පායාසයෙන් කිසිම අපි දකින්නට ඕනේ. මාර උගල මාර උගලක් විසින්න මාර බිල්ල මාර බිල්ලක් විසින්න දකින්න තියෙනවා. මෙතෙක් කල මායාවේ මාර බිල්වල පැටලි පැටලි සිටියා. මේ මායාවේ මාර බිල්ල බිල්ල. මේ බිල්ල තමයි මෙතෙක් කල මන සංස්කාරයේ දැරෙන්නේ. එම නිසා මාර බිල්ල මාර බිල්ලක් වශයෙන් අවබෝධ කරගෙන මායාවට පරදුරටත් නටන්නට ඉඩ දෙන්නට සුදුසුයි. මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ තීරණයයි. මේ ආදීනවලින් සිනහත්ය නැවත නැවත සිහිපත් කරන්න ඕන. මාමේතා කියන වචන දෙකක් ප්‍රකාශ කළේ ආදීනවය කියලා වෙන කරන්නට බැරි තරම් ආදීනව තිබුණා. මේ ආදීනවය අපගේ හදවත තුළින් මේ උල්පත් ගලන පොළේ උල්පත් මතිනේ නැති මතිනේ මතිනේ කියන අපි කියපු මේ කතාව අහලා ඒ ගැන හිතනකොට මේ අයට සංඥාවක් පමණයි ඒක පිළිබඳව තියෙන්නේ. අවබෝධයක් නෙවෙයි ප්‍රත්‍යක්ෂ ලෙසින් ආදීනව දකින්නක් නෙවෙයි. ප්‍රත්‍යක්ෂ ලෙසින් ආදීනව දකින්නට නම් හදවත තුළින් මේ ආදීනව අපට මතුවි මතුවි අරුත් දෙන්නට ඕනේ. එසේ දෙනුනොත් තමයි මේ ආදීනව දකින්න තුළින් එහි නිස්සරණ අනුවෙන් නිස්සරණ ඒ වගේම නාමයේ දිවතරයේ මනස කියන සිතු ආයතනයේ නිස්සරණක් අපට අත්දකින්නට පුළුවන් වන්නේ. ඒ නිස්සරණය ගැන දෙන්නීම නිදීම අත්හැරීම. එවැනි නිදීමක් අත්හැරීමක් නැතුව අපිට මේ සක්කායතන නිරෝධ සලාමන අනේ සෝතායතන නිරෝධාදී සලායතන නිරෝධයක් අත්දකින්නට බෑ. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ආස්වාද ගැන. ආස්වාද ගැන කතා කරනකොට තවත් විනාඩි 45ක් ගත වෙන සමහරට ඉස්සත් දෙන්නට පුළුවන්. ඒ නිසා ආස්වාද ගැන කතා කිරීම අපි ඊළඟ දවසට පබමු. ආස්වාද ආස්වාදනේ නිස්සාරණය ගැන කතා කරනවා. එහි නිස්සාරණේ, කනේ නිස්සාරණේ, නාසයේ දිවේ ශරීරයේ මනසේ නිස්සාරණේ මේ නිස්සාරණේ ලැබෙනවා කියන්නේ එහෙම ඈත් වෙනවා. කනේ දිවේ ශරීරයේ මනසෙන් අපේ සිත ඈත් වෙනවා. එන එහි පාදියේ තිබෙන්නට හරිනම් කන නාසය දිව ශරීරයේ මනස හරියට මේ නැතිවෙන් අදපු රූපයක තියෙන දේවල් වගේ ඔහේ තියෙන කාරණා ප්‍රාණය කරන්නේ නැතුව මම කියලා මගේ කියලා ආස්වාද කරන්නේ නැතුව ඒ පාඩී ඒවා සිටින්නට හරින්නට පුළුවන් නම් මගේ කියන මම මම කියන මගේ කියන හැඟීම නැත්නම් ඒවා කැඩුනත් දුකක් නෑ බිඳුනත් දුකක් නෑ සරියුත් මහ රහතන් වහන්සේගේ මනලේ